තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේසුප්පයුක්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්ති පත්තා අමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් ගුජ්ජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු හොඳයි මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ අත්වෙනි ගාතාව මේ රතන සූත්‍රය <clears throat> තථාගතයන් වහන්සේගේ ජීවිත කාලය තුලදී අත්වතාවක් දේශනා කරපු බවට දේශනාවේ සඳහන් වෙනවා. මේකේ වටිනාකම තමයි මේ ලෝකේ ත්‍රිවිධ රත්නය පිළිබඳව බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රි රත්නයේ වටිනාකම ඒ ත්‍රිවිධ රත්නයේ තියෙන ස්වභාවය යථාර්ථය පිළිබඳව කරන සූත්‍රයක් වශයෙන් තමයි මේ සූත්‍රය සඳහන් කරන්නේ මේ අත්වෙනි ගාථාව තුළින් අපි සාකච්ඡා කළා පළවෙනි ගාථා පාඨ දෙක යේසුප්පයුක්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෞතම සාසනම්හි සිත මනාකොට සැකසුරුවන් කරගත්තා වූ තැනැත්තෝ මේ ආගතයන් වහන්සේගේ ශාසනයෙන් කොහොමද නික්මන්නේ ඒ නික්මීමේ ක්‍රමවේදය සතරමා භූතය තුල සිදුවෙන්නේ කොහොමද සිත නික්මීම පිණිස සකසගන්නේ කොහොමද? නාම රූප වලින් ඇතිවෙනා වූ ගනුදෙනුවෙන් නික්මීම සකසාගන්නේ කොහොමද කියන নানা ප්‍රකාර කාරණා සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තේපත්ති පත්තා අමතං විගය ලද්දා මුදා නිබ්බුතින් ගුජ්ජමානා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිපත්තියට අනුව නිවනට අදාළව කටයුතු කරගත්ත කට්ටිය මේකෙන් මාර්ගඵල භුක්ති විඳිනවලු. ගුජ්ජමානා. එහෙනම් මොකද්ද භුක්ති විඳින්නේ? කොයි ආකාරයෙන්ද භුක්ති විඳින්නේ කියන එක පිළිබඳව අද අපි අවධානම යොමු කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ කියලා කියනකොට ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ කවුද මේ ශ්‍රමණයා කියන එක. ශ්‍රමණයා කියන අර්ථය දීලා තින්නේ මනස ශ්‍රවණය කරන නිසා. ශ්‍රමන මනස සවන් දෙනවා. එහෙනම් මනස ශ්‍රවණය කරමින් මනසේ ක්‍රියාකාරීත්වය නිතරම සාවධානව සවන් දීගෙන සිටින නිසා මන ශ්‍රවණය කරන පුද්ගලයා ශ්‍රමණ කියලා අඳුන්වනවා. එහෙනම් මේ ශ්‍රමණයන් වහන්සේ ජීවිත කාලය තුලම මොනවද කරන්නේ කියලා බැලුවාම උන්වහන්සේ මේ නාම රූපවල තියෙන දුක පිළිබඳව ගවේෂණයක් කරනවා. ඵලයේ භුක්ති විඳින්න කලින් ඒ පැවිදි ජීවිතයේ සුවය භුක්ති විඳින්න කලින් අපි දැනගන්න ඕනේ මේ සුවය මේ ලෝකේ තැම්පත් වෙලා තින්නේ කොහමද? මේක භුක්ති විඳින ක්‍රමවේදය කුමක්ද කියන එක පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. එනම් ශ්‍රමණයන් වහන්සේ මේ සතරමා භූත දියා බලනකොට නාම රූප තියෙනවා, নানা ප්‍රකාර අඩතල තියෙනවා, එකින් එකට වටිනාකමකුත් තියෙනවා. එහෙනම් අපි මේ ජීවිතයේ සෑම භාණ්ඩයක්ම මැනගන්නේ ඒ ඒ භාණ්ඩවලට තියෙන වටිනාකම් වලට අනුව. එහෙනම් මේ ශ්‍රාවකයා කල්පනා කරලා බලනවා මේ නාම රූප වලින් නිර්මාණය වෙච්ච මේ ධර්මතාවයෙන් දුකක් ඇති වෙන්නේ කොහොමද? දුක ඇති වෙන ක්‍රමවේදය මොකද්ද කියලා බලනකොට එයාට පේනවා මේ ලෝකයේ සෑම දෙයක්ම ක්‍රමවේදයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද්ද ක්‍රමවේදය? මේ සෑම නාමයක් රූපයක් තුලම ධර්මතාවයක් පවතිනවා. ඒ ධර්මතාවයට ධාරිතාවක් පවතිනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති කියලා කියන්නේ තම තමන්ගේ විඥාණයට අනුව ගෝචර වෙන ධාරිතාව. කෙනෙකුට පොල්ගා පොල්ගා වශයෙන් පේනවා තවත් කෙනෙකුට පොල්ගායේ ලී ටික පේනවා. තවත් කෙනෙකුට ලස්සන අල්මාරියක් පේනවා. එහෙනම් තමන්ගේ ප්‍රඥාවට අනුව වඩු වැඩ හොඳට දන්නවනම් එයාට ගස් පේන්නේ නැහැ. පුටු සෙට් පේනවා, අල්මාරි පේනවා. මේකෙන් නම් හොඳ කවිචියක් හදන්න පුළුවන් කියලා කොට බලනකොට අර කවිචි පේනවා. ඒ වගේ තමයි ලීරණ කෙනෙක්ට ගහක් පෙන්වාම එයාට අල්මාරි පේන්නෙත් නැහැ, පුටු සෙට් පේන්නෙත් නැහැ. එයාට දෙකේ හතර පේනවා, තුනේ හතර පේනවා. එයාට ඔක්කොම බාල්ක පේන්න පටන් ගන්නවා. ඒ වගේම ගස්වලට ආදරය කරන කුසිකාර්ගම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ට පෙන්වාම එයා කියනවා මේ ගා බොහොම හොඳයි මේ ගහේ පොල් හොඳයි තවම් කරන්න මේ ගාට දැන් අවුරුදු 30ක් වෙනවා කියලා එයා වෙනම කතන්දර ලිස්ට් එකක් කියනවා ගාට අතවත් තියන්න. එච්චර ගාට ආදරේ. ගස්කොළන් වලට द्वेष කරන කෙනෙක් තිබුණාම එයා කියනවා පොල් වටනවා තානිදායකයි. අන්තක පොල් ගස් ලොකු වුණාට පස්සේ වැඩක් නැහැ කනාට වෙනවා ගිනි තියන්න ඕනේ කියලා එයා විනාශ කරන පැතිවලට යොමු වෙනවා. එහෙනම් එකම ගා දාදෙනෙක් බලනකොට දා ආකාරයෙන් සිටිවිලි ඇතිවෙන්නටත් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දා ආකාරයෙන් එන්න නම් ඒ ඒ සිතට ගෝචර වෙන මට්ටම් වෙනස් වෙලා ඒ අයගේ ප්‍රඥා මට්ටම් වලට අනුව ඇතිවෙනා වූ චිත්ත වීති සිටිවිලි වෙනස් වෙලා මේ ශ්‍රාවක සංඝයා වහන්සේ වාඩි වෙලා මේ ගස් දිහා බලනකොට වනේ ඉන්න සත්තු දිහා බලනකොට උන්වහන්සේට එක එක ඒවා හිතෙන්න පටන් ගන්නවා. මෙතන තමයි මේ මනස ශ්‍රවණය කරන්ට ආරම්භ කරන මුල් තැන. තමන් වහන්සේගේ සිතට ඇයි මේ වගේ දේවල් ඇති වෙන්නේ? ඇයි ඊයේ පෙරේදා මේම එකක් ඇති වුනේ නැත්තේ අද මේම එකක් ඇති වෙන්නේ කියලා එයා මේ මනස දියා ඒ සිතවිලි දියා අවධානම යොමු කරනවා. එතකොට එයාට තේරෙනවා මේ ලෝකේ හැම තැනම ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ දේවල් දකින්නකොට ඇයෙනකොට Tamanට සිතවිලි ඇති වෙනවා නම් මේ සිතිවිලි නිසා කැළඹිල්ලක් ඇති වෙනවා නම් මේ හැම එකක්ම ප්‍රශ්න. පේන්නේ මොනවද ප්‍රශ්න? ඇහෙන්නේ මොනවද ප්‍රශ්න? දැනෙන්නේ මොනවද ප්‍රශ්න? කතා කරන්නේ ප්‍රශ්න. එහෙනම් මේ ආයතන අයතුලින්ම ප්‍රශ්නයක් පවතින බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා. මොකද්ද මේකට තියෙන උත්තරේ කියලා හොයනකොට තේරෙනවා මේ ලෝකවලට තියෙන උත්තරයට තමයි ලෝක උත්තරය කියලා කියන්නේ ලෝකෝත්තරය. එහෙනම් මේ ලෝකයේ උත්තරය හොයන්න සූදානම් වෙනකොට උන්වහන්සේලා තේරෙනවා මේ සෑම ප්‍රශ්නයක්ම ගනුදෙනු කරන තාක්කල් ප්‍රශ්නේ පවතිනවා ගනුදෙනුව අත්හැරියාම ප්‍රශ්නේ ඉවර වෙනවා එහෙනම් දැන් බලන්න දන් දෙන දානපතියෙක් ළඟට ගිහිල්ලා කොච්චර කාලයක් දන් දෙනවද කියලා ඇහුවා මෙයා කියන අවුරුදු 20ක් විතර දන් දෙනවා කොහොමද මේ දවස්වල දානමාන කටයුතු මොකවත් නැහැ කාඩියෝදී බතුයි දෙන්නේ මේ දවස්වල. ඇයි පරිප්පු ටිකක්වත් බෝන්චි ටිකක්වත් අදා ගන්න වත් කන්නේ කාඩියෝදී හදලා ඒ හොද්දත් එක්ක බත් පූජා කරනවා. එහෙනම් මේ තරම් Tamanගේ වත්කම් අඩු වෙලා දානි දෙන එක තාම නවත්තලා නැහැ. කාඩියෝදී නැත්තම් වතුර වලට බත් වලට වතුර දාලා කැඳ හදලා හරි දෙනවා. එහෙනම් මේ දාණය ඉවර වෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට දන් දීමේ අදහස තාම අත්හැරලා නැහැ. එහෙනම් දන් දීමේ අදහස පවතින තාක්කල් මේ දාණය ඉවර වෙන්නේ නැහැ. එහෙනම් බැරි වෙලාවත් යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් දන් දීමේ අදහස අත්හරිනවා. දන් දීමේ අදහස අත්හැරිය ගමන්ම එයාගේ දාන පාරමිතාව ඉවරයි. එතනින් පස්සේ එයා දන් දෙන්නේ එහෙනම් අපගේ ජීවිතවල ගොඩාක් තැන්වල අපට වැරදිච්ච තැන් තමයි මූල බීජය තියෙනවා හේතුව තියෙනවා ඵලය හදන්න හදනවා ඵලය එහෙම හදන්න බෑ දැන් උදාහරණයක් වශයෙන් කාට අපි කතා කරලා මේ ගහේ මල් පිපිලා මේ මල් අපට කරදරයි ඒ මල් ටික කඩන්න කිව්වම එයා ටක් ගාලා කඩනවා මල් ටික දවස් දෙකෙන් විතර බලනකොට ආයි මල් පිපිලා ආයි යාට කියන ආයි මල් ටිකක් ඇවිල්ලා තිනන් ඒකත් කඩන්න කියලා ජීවිත කාලේ අවුරුදු ගණනාවක් යා මල් කඩනවා ඒ මල් පිපෙන එක යාට නවත්තන්න බෑ ඇයි මේ ගා තියෙන තාක්කල් මල් පිපෙනවා. හැබැයි බැරි වෙලාවත් මුදුන් මුලත් එක්ක ගා උදුරලා දැම්මොත් ඒ ගා මැරුණොත් ඊට පස්සේ කවදාවත් ඒ වේලිච්ච ගයෙන් මල් පිපෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපි හේතුව හදන්නේ ඵලය හදනවා. ප්‍රශ්නය ඒමම තියේදී ප්‍රශ්නය निराකරණය කරන්න උත්තර සපයනවා. එහෙනම් අපට බඩේ කැක්කම තියේදී බඩේ කැක්කමට හේතුව මොකද්ද? අකාලේ විකාලේ කැඩීම. එහෙනම් අනවශ්‍ය දේවල් තෙල් ಜಾති එක එක ඒවා කකා බඩේ කැක්කම හදනවා. හැබැයි බඩේ කැක්කමට බේතුත් බොනවා. බේත් බිවට අරියන්නේ අර අනවශ්‍ය දේවල් කන බොන එක නවත්තන තාක්කල් අවුරුදු 100ක් මේ ලෝකේ ඇවිද්දා බඩේ කැක්කම එයාගෙන් අයින් වෙන්නේ නැහැ. එහෙනම් මේ මාර්ගඵල භුක්ති විඳිනවායි කියලා කියනකොට උන්වහන්සේලා කොහොමද මේ භුක්තිය විඳින්නේ? මේ භුක්තිය කොහොමද මේ නාම රූප තුළ පවතින්නේ කියලා බලනකොට උන්වහන්සේට මේක විනිවිද පේනවා. මේ ගස්කොළන් හැම එකක්ම ප්‍රශ්නයක් මේ ඔක්කොම අත්හරින්න ඕනේ. එහෙනම් කැලාවක් ඇතුළත තපස් රකින්න කෙනෙකුට මිනිසුන්ගෙන් ප්‍රශ්න නැත්තම් කරදර නැත්තම් අනවශ්‍ය බාහිර බැඳීම් නැත්නම් ඇලීම් ගැටීම් නැත්නම් උන්වහන්සේට තියෙන ප්‍රශ්නය මේ වනයේ තියෙන වන සම්පත්. එහෙනම් මේ වන සම්පත් එක්ක තියෙන ගනුදෙනුව උන්වහන්සේ අත්හරිනවා. වැඩක් නැහැ මේවා හැමදාම මේවත් එක්ක ඉඳලා ගැටිලා මේ ගා හොඳයි කියලා මෙතන හිටියා. ඊඩෝරට කොළ ටික ඇලුනා. දැන් තව ගා කොයනවා. මේ ගා රස්නේ වැඩි, මේ ගා සීතල වැඩි. මොකටද මේ ඇලි ඇලි ගැටි ගැටි මම ඉන්නේ? ඔක්කොම අත්හැරලා දානවා. මෙම අත්හැරුණාන් පස්සේ උන්වහන්සේට තේරෙනවා යම්කිසි සාහනයක්. දැන් ගස්වයි මේ අවශ්‍යතාවය තියනවද නැහැ? කොළ සම්බන්ධයෙන් එයාට බලාපොරොත්තු තියනවද නැහැ? ඇයි අත්හැරියා? එහෙනම් එයාට තේරෙනවා මේ අත්තරිනකොට මේ සිත සෑල්ලු වෙනවා. සිත නිස්කලංක වෙනවා. සිත පුදුමාකාර විවේක සුවයක් භුක්ති විඳිනවා. එහෙනම් මේ සුවයේ අභිරහස පළමු පියවරෙන් උන්වහන්සේ අත්දා බලනවා. අත්විඳිනවා. උන්වහන්සේට තේරෙනවා අන්න මගේ මනස මන් ශ්‍රවණය කළා මනසට ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නය ලොකු ගැටලුවක් වෙලා තිබුණා මම රාදවල් දෙකේ නිදි මරාගෙන මේකත් එක්ක පොරබැද්දා ඒකට උත්තරේ තමයි අත්හැරලා දාන එක එහෙනම් මේ නාම රූප ධර්මතාවයේ අත්හැරියාම ඒ අත්හැරිය තුල තුලින් ඇතිවෙනා සුවය උන්වහන්සේ භුක්ති විඳිනවා එහෙනම් සෝවාන් ඵලය සකු르දාගාමි ඵලය අනාගාමි ඵලය අරියත් ඵලය තමයි තේපත්ති පත්තා අමතං විගය ලද්දා මුදා නිබ්බුතින් ගුජ්ජමානා එහෙනම් නිර්වාණයට යන මේ ආර්ය ශ්‍රාවකයා මාර්ගඵල භුක්ති විඳිනවායි කියලා කියනකොට උන්වහන්සේට භුක්ති විඳින්න ක්‍රමයක් තියෙන්න එපාය මාර්ගඵලයකටපත් උනායි කියලා තමන් කොහොමද දන්නේ එහෙනම් මේ මාර්ගඵලය තුලින් මේ වගේ දා භුක්ති විඳින්න පුළුවන් කෙනක කොහොමද දන්නේ? එහෙනම් මේක දැනගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමය තමයි මේ භෞතික නාම රූප අත්හැරියාම මේ භෞතික දේවල් එක්ක තියෙන භෞතික බැඳීම අත්හැරියාම සුවයක් ලැබෙනවා, නිදහසක් ලැබෙනවා, විවේකයක් ලැබෙනවා. මේක පළවෙනි ඵලය මේක භුක්ති විඳිනවා. ඕනම ගාකට හේතු වෙලා භාවනා කරනවා ඕනම ගස් යට විවේක ගන්නවා ආවල් දිසාවේ ආවල් ගායි නවාතන කියන අදහස අත්තරියා එහෙනම් මේ විදියට උන්වහන්සේ භුක්ති විඳගෙන ඉන්නකොට උන්වහන්සේට තියෙන තවත් ප්‍රශ්න විසඳිලා නැහැ. ඇයි මම හැම දෙයක්ම නිදාස් වුණා අත්තරියා මම කිසිම දෙයකට බැඳිලා නැහැ කියන එකට බැඳිලා ඉන්නවා. ගස්වල කොළ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. කොළ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ කියන ඒ මානසිකත්වයට බැඳිලා ඉන්නවා. මම මේ ආකාරයෙන් තමයි ඉන්නේ කියලා අලුතෙන් ලෝකයක් නඩත්තු කරනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා මේ විදියට දෙවනි පියවරේ ප්‍රශ්න ටික පේන්න පටන් ගන්නවා. එහෙනම් එදා තිබුණේ මේ ගස් කොළන් වල තියෙන ස්වභාවය භෞතික පෙනුම දැන් භෞතික පෙනුම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් උන්වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද කියලා ඇයි මම මේ ඇලීමක් නැතුව ඉන්නවා කියන එකට ඇලිලා ඉන්නේ මම ගැටෙන්නේ නැතුව ඉන්නවයි කියන එකට ගැටෙනවනේ මේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් මම කිසිම නාම රූපයකට අවුෙන්නේ නැතුව ඉන්නවයි කියන එකට අවුලා ඉන්නවා මේකත් ලොකු ප්‍රශ්නයක් මේ විදිහට බලනකොට අර ප්‍රශ්න සේරම ටික තියෙනවා වෙන වෙන නාම රූප වලින් ඉස්සෙල්ලාම තිබුණේ ගස්වල වටිනාකම් වලට අහුවෙන්නේ නැතුව ඉන්න එක. එහෙනම් අහුවෙන්නේ නැතුව ඉන්නවා කියන වටිනාකමට දැන් අහුවෙලා එතනත් ගාක් තියෙනවා. ඇයි ගස්වල වටිනාකමටනේ අහුවෙන්නේ නැත්තේ? එහෙනම් වටිනාකමක් නැති ගස්වලට වටිනාකමක් ලැබිලා. එහෙනම් මේ විදියට අර ප්‍රශ්නම වෙනත් නාම රූප වලින් වෙනත් ස්වરૂපයකින් ඒ විදියටම තියෙන බව මේක ප්‍රත්‍යක්ෂ වුණාම උන්වහන්සේ කලබල වෙලා කල්පනා කරනවා ප්‍රශ්නේ විසඳුණයි කියලා ඉතුවට ප්‍රශ්නේ විසඳිලා නැහැ. එහෙනම් මම මෙච්චර කාලයක් නිදාසක් භුක්ති විඳා මොකද්ද මේ නිදාසයේ යථාර්ථය කියලා බලනකොට අර සත්‍ය දැකපු නැති නිසා තිබිච්ච తాවකාලික නිදාස. විවේකයෙන් මං හිටියා ප්‍රශ්නයක් තිබුණේ ප්‍රශ්නයක් දන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. ප්‍රශ්නේ අඳුනාගත්තේ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙනවා. දැන් අඳුනාගත්තා. දැන් අර විවේකේ නෑ. සුවය නැහැ. ඒ නිෂ්කලංකභාවය නැහැ. උන්වහන්සේ කලබලලා මේ ප්‍රශ්න උත්තර හොයනකොට උන්වහන්සේට තේරෙනවා ඇලීමෙන් වෙන් වෙනවයි කියලා කියන්නේ මෙයා ගැටෙනවා කියන එක. ගැටීමෙන් වෙන් වෙනවයි කියන්නේ එයා ඇලෙනවා කියන එක. වටිනාකම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේම එයා ගැටෙනවා කියන එක. වටිනාකම අනුමත කරනවා කියලා කියන්නේ එයා ඇලෙනවා කියන එක. එහෙනම් එකකින් අත්හැරෙනකොට තවත් එකට බැඳෙනවා. දැන් අපට කිව්වොත් මේ පින්වතුන්ට පුටුවෙන් නැකිටිලා වාඩි වෙන ඉන්න ස්වභාවයෙන් අයින් වෙන්න කියලා කිව්වාම නැකිట్లකින් වාඩි වෙන කොයිද මා පොළවේ එතකොට දැන් වාඩි වෙන ප්‍රශ්නේ ඒමම තියෙනවා ආසනේ විතරයි නැති වෙලා තියෙන්නේ එහෙනම් අපේ ජීවිතේ හැම දෙයකම සාපේක්ෂකයක් තියෙනවා අපට හොඳට අත්දැකීම් තියෙනවා ගෙවල් වලට මිනිස්සු ආවම අපිට ඒගොල්ලෝ කියනවා තේ ටිකක් බිව්වොත් හොඳයි කියලා ඇත්තටම එයාට තේතිභාවක්ද තියෙන්නේ කියලා ඇහුවාම ගමන් මාංශයේ පැන්තිභාවක් තියෙන්නේ. එයාට ඕනේ වතුර. එයා ඒ වතුර වලට සාපේක්ෂකයක් හොයාගෙන ඉන්නවා තේ ටිකක් බොන්න ඕනේ කියලා. එහෙනම් මාංශි වෙලා වැඩි වෙනකොට අපි කියනවා එහෙනම් දැන් ගොඩාක් මාංශි තේ ටිකක් බොමු. ඇත්තටම මාංශි වුණා නම් බොන්න ඕනේ වතුර. හැබැයි එයා වතුර බොන්නේ සාපේක්ෂකයක් දීලා පුරුදු වෙච්ච නිසා එයා ටක් ගාලා ගෙන් තේ ටිකක් බොනවා. නැත්තම් බීම ටිකක් බොනවා. මේ වගේ තමයි අපගේ ජීවිතවල එදිනෙදා ප්‍රශ්නවල මේ ආර්ය ශ්‍රාවකයා මා කැලෑවේ ඉඳගෙන මේ ගස්ගොලන් එක්ක කරන ගනුදෙනුවම අපි gederedi කරනවා. බැරි වෙලාවත් අම්මා තාත්තා අපෙත් එක ටිකක් අමනාප වුණා නම් ඒ අම්මා තාත්තගේ සහෝදරයත් එක්ක අපි ිතවත්කම වැඩි කරනවා. හොඳට යාළු මිත්‍රය වෙනවා. එහෙනම් අපේ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා නම් තවත් ඒගොල්ලන්ත් එක්ක ගත කරන කාලය වැඩි කරනවා. ඇයි? gedara අම්මා තාත්තත් එක්ක අමනාපයි. gedara ගින් බෑ. එහෙනම් වැඩිපුර කාලය ඒගොල්ලන්ට දෙනවා. ඒ වගේ තමයි තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයාත් එක්ක අමනාප වුණාම ඒගොල්ලන්ත් එක්ක ජීවත් වෙන්න තරම් අපේ මානසිකත්වය අපෝසත් වුණාම ඒ ගෞරවය, ඒ ආදරය තව කෙනෙකුට අපි දෙනවා. ඒ විදිහට එකක් ගොඩනගා ගන්නවා. එහෙනම් තමන්ගේ දරුවෝ තමන්ට පිටුපාල ගියාම ඒ සෙනෙහස තවත් දරුවෙකුට පෙන්වන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ සෑම අවස්ථාවක් ගානේ අපි සාපේක්ෂකයක් හොයනවා සාපේක්ෂකයක් මත ජීවත් වෙනවා රස්නේ වැඩි කියනකොට රස්නේට අවුෙන්නේ නැතුව ඉන්න හදන්නේ සීතල දෙයක් බොනවා ඒ කියන්නේ අපි සාපේක්ෂකයක් වෙනවා ගොඩාක් සීතලයි වෙවුලනවා ඒ සීතල වලින් බේරෙන්න අවුෙන්නේ නැතුව ඉන්න කමටාන වඩන්නේ ඒකට රස්නේ පිටින් තේ ටිකක් බොනවා එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ අපි සාපේක්ෂකයක් මත ජීවත් වෙන එක ස්ථිරයි. කල්පනා කරලා බලනකොට අන්න ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා මේ සෑම ප්‍රශ්නයක්ම විසඳුනායි කියලා කිව්වට නෑ විසඳුනා වාගේ එකක් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඒමම තියෙනවයි කියලා උන්වහන්සේ නැවත මේවා අත්තරින්න ක්‍රමයක් හොයනවා ඒ අත්තරින්න ක්‍රමය හොයනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා අවුෙන් නැතුව ඉන්න එක තමයි මේ ලෝකයේ තියෙන අත්හැරීම එතනින් යාට මොකවත් අත්හරින්න බෑ කියලා මේ සේරම කරුණාකාරණාවලට අවුෙන්නේ නැතුව ඉන්නවා. දැන් අවුෙන්නේ නැතුව ඉන්නකොට මනස සම්පූර්ණයෙන් පුළුන් ගොඩක් වාගේ සෑල්ලු වෙලා විවේකයක් ඇති වෙලා පුදුමාකාර සුවයක් දැනෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මං විශාල භුක්තියක් විඳිනවා. මං ඵලයක් ලබලා මට සාන්තියක් සමාදානයක් ප්‍රීතියක් සන්තෝෂයක් ඇති වෙලා කියලා උන්වහන්සේ ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ විදිහට සන්තෝෂ වෙනකොට මේ සන්තෝෂය දුකක් බවට තේරෙනවා. ඕනම කෙනෙකුට විනාඩි 5ක් ඉනා වෙන්න පුළුවන් 10ක් ඉනා වෙන්න පුළුවන් පැයක් විතර බඩ අල්ලගෙන ඉනා වුණොත් යටිබඩේ ඉඳලා පපුව වෙනකම්ම දනන්න පටන් ගන්නවා උස්ම ගන්න බෑ කකියන්න පටන් ගන්නවා උස්ම ඉර වෙනවා කලන්තේ හැදෙනවා ඇදගෙන බිම වැටෙනවා එහෙනම් අපේ ජීවිතවල අපට ඕනවට වඩා අඬන්නත් බෑ කලන්තය ඇදලා වැටෙනවා ඕනවට වඩා hina වෙන්නත් බෑ ඒත් කලන්තය ඇදලා වැටෙනවා මේ ධර්මතාවය තේරෙන්න පටන් ගන්නවා එහෙනම් උන්වහන්සේ කල්පනා කරනවා අවුෙන් නැතුව ඉතියට ප්‍රශ්නයක් තියෙනවා ඇයි අවුෙන් නැතුව ඉන්න එපාය එහෙනම් අවුෙන් නැතුව ඉන්න කෙනා කවුද එයා තව කොච්චර කාලයක් අවුෙන් නැතුව ඉන්න ඕනේද මේ නඩත්තුවේ විඩාව දැනෙනවා. අවුෙන් නැතුව තමන්ගේ ජීවිතය ක්‍රියාත්මක කරගෙන යන මේ පියවරෙන් පියවර කල්පනා කරලා බලනකොට තමන් විශාල කර්මාන්ත ආයතනයක් නඩත්තු කරන බව තමන්ට වැටහෙනවා. දැන් මේ ප්‍රශ්නයත් විසඳන්න එපාය. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳන්න මම කොහමද අවුෙන් නැතුව ඉන්නේ? මං කොයි ආකාරයෙන්ද මගේ ජීවිතය ගත කරගෙන යන්නේ මට තියෙන ප්‍රශ්න මොනවද කියලා කල්පනා කරලා මේවා එකින් එකට ගවේෂණය කරනකොට මේ ප්‍රශ්න හැම එකක්ම නිවන්න බෑ ඇයි අවුෙන්නේ නැතුව ඉන්නවයි කියන මේ මධ්‍යම ප්‍රතිපදාව නිවන්න පුළුවන් එකක් නෙමෙයි ඒ නිවන්න පුළුවන් ක්‍රමය ඒක තුල නෑ ඒකේ කම්පනය අඩු කරනකොට පීඩනය අඩු කරනකොට ඒ තෙරපීම අඩු කරනකොට ඉබේ නිවෙනවා එහෙනම් මේ ඵලයටපත් වෙලා මේ ඵලයේ භුක්ති විඳින කෙනා අර පීඩණයට සිත තියලා සිත නිවනකොට අර පීඩණය ක්‍රමක්‍රමයෙන් නිවෙනකොට පුදුමාකාර විවේක සුවයක් හම්බෙනවා පුදුමාකාර විවේකයක් හම්බෙනවා මේ ක්‍රමයට සිත නිවාගෙන නිවාගෙන යනකොට නිවන්න සිතක් නැති වෙනවා එයා අරියත් බෝධියටපත් වෙනවා තේපත්ති පත්තා අමතං විගය්‍ය ලද්දාමු දානිබ්බුතින් ගුජ්ජමානා එහෙනම් මේ විදියට තමයි ආර්ය සංඝයේ ප්‍රතිපත්ති වලට අනුව නිවන් මාර්ගයේ වඩලා තථාගතයන් වහන්සේගේ සරණකින් මාර්ගඵල භුක්ති විඳින්නේ මේ ක්‍රමයට එහෙනම් මේ ක්‍රමය නිර්මාණය වෙලා තියෙන ක්‍රමය අද අපේ බඹයක් විතර උස තියෙන මේ කයට ගත්තාම මේ කයේ චර්යාව පිළිබඳව තමයි මේ ගාථාව තුල කියලා තියෙන්නේ මාර්ගඵල භුක්ති විඳින්න බෑ අපට ගහේදී තියෙද්දී. එහෙනම් අපි කියනවා ගඹගහේ අඹ තියෙනවා ඒක භුක්ති විඳින්න කිව්වාම කට්ටියට තරහා යනවා. ගහේ තියෙද්දි කොහමද භුක්ති විඳින්නේ? එහෙනම් ඒ අඹ ගෙඩිය කඩන්න ඕනේ. ඒ ඉදිච්ච අඹ ගෙඩිය කඩලා කටේ තියලා අපන්න ඕනේ. ඒ යුස වින්දනය කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් ගුජ්ජමානා එමනත් අපි භුක්ති විඳිනවයි කියලා. එහෙනම් බත් ටික පිඟානේ තියෙද්දී බත් එක අතට දෙන්නේ නැතුව බත් එක භුක්ති විඳින්න කිව්වම ඒ තරහා යනවා මේක අතට දෙන්න එපාය අනල කන්න එපාය නැත්තම් කොහොමද මේක භුක්ති විඳින්නේ එහෙනම් මේ ආකාරයට මේ ලෝකයේ සෑම දෙයක්ම භුක්ති විඳින්න මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ආයතන අයට එකතු කරන්න ඕනේ ඒ මනත්තම් භුක්ති විඳින්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ ක්‍රමවේදය කොහොමද සැකසීලා තියෙන්නේ කියලා බැලුවාම මේ සංගය භුක්ති විඳින ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ ලෞකිකව එහෙම නැත්නම් භෞතික භුක්ති විඳීම මොකද්ද කියලා. අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් අපි මේ නාම රූප වලින් ඇති කරන්නා වූ සංඥාවල් ගනුදෙනු කරනකොට වින්දනය කරනකොට ඒ වින්දනයට අපි කියනවා ලෞකික වින්දනය, පැවැත්මේ වින්දනය, කෙලෙස් වින්දනය කියලා. ඒ වගේම අසකන දිවනාසය සමසිත සම්බන්ධ වෙලා යම්කිසි නාම රූප ධර්මයකින් ලැබෙන සංඥාවක් වින්දනය කරනකොට ඒක තුළින් ලෝකෝත්තර දේ කල්පනා කරනවා නම් මෙනෙහි කරනවා නම් නිවීමේ කාරණා විතරක් ඒක තුළින් ගෝචර වෙනවා නම් අපි කියනවා එයාට නිර්වාණ මාර්ගයේ යන කෙනෙක් කියලා. හැබැයි මේ දෙකම ප්‍රශ්නයක්. එහෙනම් අවසාන ඵලයේ ඉන්න කෙනා මේ ගනුදෙනුව තුළ එයා කර්මයක් අදන්නේ සන්තෝෂයට කාරණාවක් අදන්නෙත් නැහැ දුකට කාරණාවක් අදන්නෙත් නැහැ ඵලයේ භුක්ති විඳින්නේ නැහැ කෙටියෙන් කිව්වාම එහෙනම් ඵලයේ භුක්ති විඳින්න නැතුව කොහොමද එයා වින්දනය ලබන්නේ කියන්නේ වින්දනය ලබන්නේ වින්දනයක් අවශ්‍ය නැහැ කියන මානසිකත්වයෙන් දැනෙන දේ දිහා බලාගෙන ඉන්නවා. එයා විඳිනවා. හැබැයි විඳින කෙනෙක් නැති නිසා වින්දනයක් ලබලා මේක තමයි මාර්ගඵලලාභින් මේ ලෝකේ මාර්ගඵල භුක්ති විඳින ක්‍රමවේදය. එහෙනම් අපේ ජීවිතවල අපි විඳින දේ දැනගෙන වටිනාකම දැනගෙන වින්දනය කරන්න ගියාම කාලයක් යනකොට අපි ඒකෙන් විඳිනවා. විඳින හැම දෙයක්ම විඳවනවා අපේ ජීවිතයේ අද මේ ලබාපු මිනිසත් භවයේ මේ විඳවන හැම කාරණාවක්ම විඳීමේ ප්‍රතිඵල නේද? S2 වැඩිපුර වින්දනය කරන කෙනා යථා කාලයේ S2 අයිමි කරගන්නවා. කන් දෙක ගොඩාක් වින්දනය කරන කෙනා කන් දෙක අයිමි කරගන්නවා යථා කාලයේ. විට කාලා নানা ප්‍රකාර සැර જાති මත් જાති විකල කාලා කටේ තියාගෙන දවස් ගණන් තියාගෙන ඕම පල් කර කර මේ දිවේ වින්දනය වැඩිපුර විඳිනවා නම් එයා බොහොම ඉක්මනට විදවනවා එහෙනම් මේ කයත් එම තමයි රාගයෙන් තෘෂ්ණාවෙන් ලෝභයෙන් එක විඳින්න ගියාම බොහොම යථා කාලයේ කකුල් වෙවුලනවා ධනිස් පණ නැ ඉට ගන්න බෑ කුඳු වෙලා එහෙනම් විඳවනවා එහෙනම් මොන ආයතනයේද වැඩිපුර වැඩගන්නේ? ඒ ආයතනයේ වයසට යනකොට ඉක්මනටම විවේකයට යනවා. එහෙම නැත්නම් විශ්‍රාම ලබනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ ශාසනයේ මේ ಗುಣධර්ම වලට අනුව ජීවත් වෙලා අපි මේ ආයතන අයතුලින් පළබුක්ති විඳින්නට නම් අපි විසින් කළ යුත්තේ මේ ආයතන අයතුලින් කැමැත්තක් නැතුව ආසාවක් බලාපොරොත්තුවක් නැතුව අපි මේක විඳින බව දැනගෙන ඉන්නවා ඒ වින්දනය තමයි මාර්ගඵල ලාභින්ගේ ආර්ය වින්දනය බලාපොරොත්තු නැ ඇලින් ගැටීම් නැ විඳීමේ ආසාවක් කැමැත්තක් යටිහිතේ නැ එහෙනම් මේ විදියට අපට මේ ලෝකයේ සෑම කාරණාවක්ම විඳින්න පුළුවන් නම් වින්දනය කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ගාථා රත්නයේ කියන කාරණාව අපගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා. තේපත්ති පත්තා අමතං විගය්‍ය ලද්දාම දානිබ්බු තිංගුජ්ජමානා මේ ආකාරයෙන් අපේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ භුක්තිය විඳින්න ඕනේ මේ මාර්ගඵල භුක්තිය වින්දනය කරන්න ඕනේ එහෙම කරන්න පුළුවන් නම් ඉදම්පි සංගේ රතනං පනීතං එහෙම ජීවත් වෙන බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සතර වර්ගයාම උත්තරීතර මාණිකයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කොහොමද අපි මණිකක් වෙන්නේ? මේ අසකන දිවනාසය සමසිතේ වටිනාකම වැඩි කරන්න ඕනේ. එහෙනම් අපේ අසකන දිවනාසය සමසිතෙන් අනවශ්‍ය ඝනදෙනු කරනවා නම්, ලෝභ දේශ මොහ රාග වඩනවා නම් අපේ ආයතන අයම සමාජයේ සත්වයන්ගේ නින්දාවටපත් කරනවා. අනේ අර මිනිස්සුත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. කට ඇරියොත් රේඩියෝ එකක් දැම්මා වාගේ කියලා. අර මිනිස්යාගේ නම් කිසිම සංවරයක් නැහැ. වැඩක්ම නැහැ ඒ චරිතෙන් කියලා. කල්පනා කෙරුවොත් කරන්නෙම තව කෙනෙකුට උමඟක් නේ ගැටයක් නේ කිසිම යාපතක් ඒ මනුස්සයාට ඉතෙන්නම නැහනේ බලන්න මේ කියන්නේ අපේ ආයතන අයේ චර්යාව මිනිස්සෙකුට අපගේ කොටස් 32 ගැන තනි තනියෙන් දොස් කියන්න බෑ. එහෙනම් මේ නාමයේ රූපය කෙලින්ම ඒගොල්ලෝ උදාහරණයක් වශයෙන් අරගෙන බනින්නේ මේ ආයතනයේ චර්යාව. මිනිස්සෙක් නරකයි නරකයි කියලා බනිනවා, නිඳා කරනවා, දොස් කියනවා. නමුත් යථාකාලේ බලනකොට එයා රාත්බෝධියටපත් වෙලා අරියත් වෙනවා. දැන් එයාට ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා, සියලු සත්වයෝ වන්දනාමාන කරනවා. නිකන් කල්පනා කරලා බලන්න මේ වන්දනාමාන වලට පාත්‍ර වෙච්ච මෙයා නේද දැන් මාස 3කට කලින් හොඳ සීරු මිනිසුන්ගෙන් නිന്ദා අපවාද බැනුම් වලට වාජනීය උනේ එහෙනම් එදා හිටපු මිනිස්යාමයි අදත් ඉන්නේ එයාගේ නම එදත් අඟුලිමාල අදත් අඟුලිමාල හැබැයි එදා මිනිස්සු නිඳා කළා අපාස කළා අද සියලෝම කෙනා ගරු කරනවා වන්දනාමාන කරනවා මොකද්ද වෙච්ච වෙනස? ආයතන අයේ වෙච්ච වෙනස. එදා ආයතන අයතුලින් ලෝක සත්‍යයේ සිතට කාට දුක් ලැබුණා. අද තිබෙන ආයතන අයතුලින් ලෝක සත්‍යයේ සිතට කායට දුක් ලැබෙන්න මෙච්චරයි වෙනස මේ පුංචි වෙනසට අර චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා එහෙනම් අපේ ජීවිතවල අපි මාර්ගඵල භුක්ති විඳින්න නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව මේ සම්බුද්ධ ශාසනය මේ සතරමා භූතය තුල ඒ ධර්මානුකූල සුවය භුක්ති විඳින්නට නම් අපි මේ ආයතන අයේ අඩුව හදන්න ඕනේ ආයතන වලින් අපට පැමිණෙනා වූ දුක ලැබෙන ක්‍රමවේදයේ අඩුව හදන්න ඕනේ එහෙම හදන්න පුළුවන් අපි ලබාපු මිනිසත් භවය මේ භවයේම ඉවර කරගන්න පුළුවන් ඒතේන සත්‍යේන සුවත්තියෝතු ඒ සත්‍ය බලෙන් අපි සුවපත් වෙනවා මොකද්ද මේ සුවත්තියෝතු කියලා කියන්නේ නැවත ඉපදෙනවා කියන එක නෙමෙයි සංසාරයෙන් එතර වෙනවා සුවපත් වෙනවා එහෙනම් මේ රත්නය මේ මණික අපේ ජීවිතය තුළ අපි ප්‍රගුණ කරනවා නම් කමඨාණක් වශයෙන් වඩනවා නම් ආයතන අයතුලින් වෙන්නා වූ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයෙන් කල්පනාවෙන් යුක්තව ඉඳගෙන මේ අඩුව අපි නිර්වචනය කරනවා නම් මේක පොඩ පොඩ අර්ථවත් කරලා මේකේ යථාර්ථය හොඳට තේරුම් අරගෙන මේකේ දෝෂ ක්‍රමක්‍රමයෙන් නිර්දෝෂ කරනවා නම් අපේ ආයතන අයේ තියෙන ප්‍රශ්නය අපිට තේරුම් ගන්න බැරි නම් කොහොමද අල්ලපු gedara මිනිස්සයා තේරුම් ගන්නේ අපේ ආයතනවල අඩුව අපි නේද අදන්න ඕනේ. ඇයි අපට මාර්ගඵල භුක්ති විඳින්න බැරි? ඇයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපත්තියට අනුව යන්න බැරි? එහෙනම් අපේ අඩුව දන්නේ අපි අපි හදන්න නැත්තම් මේක වෙන කිසිම කෙනෙකුට අදන්න බෑ. එහෙනම් අද ඉඳලා අපේ ආයතන අය සුවපත් වෙන්න නිදුක් වෙන්න නිරෝගී වෙන්න අපි විසින් මොනවද කළ යුත්තේ මේ ආයතන අය තුලින් ඵල භුක්ති විඳින්න ඕනේ. මොනවද ඵල නාම රූප වලින් එන දුක විඳින්න නැතුව ඉන්නා වූ ඵලයේ භුක්ති විඳින්න ඕනේ. මේ නාම රූප වලින් නිර්මාණය වෙන ඇලීම් ගැටීම් වලින් ඇතිවෙනා වූ දුක භුක්ති විඳින්න නැතුව ඉන්න ඵලයේ භුක්ති විඳින්න ඕනේ. මේ නාම රූප වලින් ඇතිවෙනා වූ කම්පණයට කැළඹීමේ වේදනාවෙන් නිදාස් වෙන ඵලයේ භුක්ති විඳින්න ඕනේ. එහෙනම් මේ විදියට අපගේ ජීවිත කාලයම දිහා බලනකොට අනන්ත අප්‍රමාණ භුක්ති විඳීමේ අවස්ථා අයින් වෙලා තියෙනවා. එහෙනම් අදින්දලා මේ සෑම කාරණාවක් පිළිබඳව අවධානම යොමු කරන්නට අවශ්‍යයි. සෑම මොහොතක් ගානේ අපගේ ආයතනවල අඩුව පිළිබඳ අවධානමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. එහෙනම් අද ඉඳලා අපේ මේ රතන සූත්‍රයේ අත්වෙනි ගාතාව අපේ කමඨාන කරගනිමු. අද ඉඳලා මේ ගාථා රත්නය අපි වඩන කුගුණ ධර්මයක් වශයෙන් පත් කරගනිමු. ඒක තමයි ආයතන අයතුලින් දුක ලැබෙන ක්‍රමවේදයෙන් නිරෝධ වෙලා පළබුක්ති විඳින ක්‍රමවේදය හදාගනිමු. ඒකට අපේ ආයතන අයම භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ. සරණාගතයෙක් වෙන්න ඕනේ. එහෙනම් අපි මුදල් සරණ ගියා, රැකියා සරණ ගියා, තාන්නමාන්නේ නිලතල සරණ ගියා, භාර්යාව සරණ ගියා, ස්වාමි පුරුෂයා සරණ ගියා, දරුවන්ගේ සරණ ගියා, ගෞරවයේ සරණ ගියා, භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියේ නෑ. නිවන් දැකීමේ ඒ ලෝකෝත්තර මාර්ගයේ සරණ ගියේ නැහැ. අපි පුලුවන් තරම් ලෞකික දේවල් වල සරණ ගියා. අද ගොඩාක් පෝසත් වුණා. හැබැයි ලෝකෝත්තර ජීවිතයෙන් ගත්තාම එක මාර්ගඵලයක්වත් බෑ. අපි තාම පෘතුජනයි. ඒ කියන්නේ අපි ලෝකෝත්තර ජීවිතයේ ගොඩාක් දුප්පත් වෙලා අපි තරම් මේ ලෝකෝත්තර ජීවිතයේ අන්ත අසරණ වෙච්ච කෙනෙක් නෑ. ඒ කියන්නේ මොකවත් අපි වෙනුවෙන් අපි කරගන්නේ නෑ. ලබාපු මිනිසක් භවයේ තුල එහෙනම් අදින් පස්සේ මේ මොහොතෙන් පස්සේ එහෙම වෙන්න බෑ. අපි අද ඉඳලා අපි මේ කමඨාන වඩනවා. අද ඉඳලා අපි මේ මාර්ගයේ ගමන් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ තේපත්ති පත්තා අමතං විගය ලද්දාමු දානි බුතින් ගුජ්ජමානා එහෙනම් මේ ආකාරයෙන් ඒ ආර්ය සංඝ කියන ඒ බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් කියන නමින් මමත් මේ ආර්ය සංඝ මම මේ රත්නය බවට පත් වෙනවා මම මේ ඵලයේ භුක්ති විඳිනවා ඒ සත්‍ය බලයෙන් මම සුවපත් වෙනවායි කියලා අද ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩන්ට අවශ්‍යයි එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ මාර්ගය මේ පණිවිඩය අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අත්වතාවක් දේශනා කළා එහෙනම් අපි මේකෙන් වැඩක් ගන්නෙ නැහැ අපි මේ ગાථා රත්නය පුරුදු කරන්නේ පුහුණු කරන්නේ කියලා කියන්නේ අපි ප්‍රතික්ෂේප කරලා තින්නේ මහබෝසතාණන් වහන්සේගේ බෝසත් පාරමිතාව සාරා සංක කල්පලක්ෂයක් උන්වහන්සේ දුක් මේ කාරණාව අපට දේශනා කරන්න ඒක අපි පිටුපෑවා ප්‍රතික්ෂේප කළා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රාසින්වත් පවු නොකළ සේක අපගේ විමුක්තිය පිණිස සෑම මොහොතක්ම උන්වහන්සේ ජීවත් වුණසේක ඒ සම්මා සම්බුද්ධත්වයට අපි අපාස කරනවා මේ ගාථාවේ සරණ යන්නේ නැතුව අපි ලබාපු මිනිසත් භාවයේ අපි නිନ୍ଦାවටපත් කරනවා ආයතනයේ අයේ කමටන් වඩන් නැතුව අඩුව හදන්න නැතුව තව කොච්චර කාලයක් මේ විදියට දුක් විඳින්නද තව කී වතාවක් මේ මාපොළවේ ඉපදිලා එෙන් කොටන්නද කල්පනා කරලා බලන්න අපිතරම් මේ ලෝකයේ අඥානයේ අනුවණයක ඉන්නවද කියලා. එහෙනම් අද ඉඳලා අපි තීරණය කරමු ප්‍රතිපත්තිය කදමු භාග්‍යතුන් වහන්සේගේ සරණ යමි. අද ඉඳලා මං තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් වෙමි. මම අද හිඳලාම භාග්‍යතුන් වහන්සේගේ සරණ යන යාචකයෙක් වෙමි. මම මේ නාම රූප වලින් අවශ්‍ය ධර්මය ඉල්ලාගෙන ඒ ධර්මයෙන් පෝෂණය වෙමි. සෑම නාමයක් රූපයක්ම චලනයක්ම ශබ්දයක්ම වන්නයක් ගන්ධයක් රසයක් ඕජාවක්ම අපට බණ කියති කමඨාන් දෙසති අපි අපෝසත් වෙලා ඒවා ශ්‍රවණය කරගන්න අපි අපෝසත් වෙලා ඒවා දැක බලා ගන්න බලන්න ගාක් සැලවෙනකොට ඒ ගා මොනතරම් ලස්සන මංගල කරුණක් කියනවද කියලා ගා සැලවෙනකොට එයා කියනවා උලංගා කැමවා පීඩනයක් ලැබුණා මම සෙලවෙනවා එහෙනම් මේ පින්වතුන්ට ඇසකන දිවනාසය සමසිතට පීඩනයක් දුන්න ගමන් අසුවලාමට බැන්නා ආවල් දෙය ලුණු ඇඹුල් නැහැ අසුවලාගේ ඇසිරීම අශෝභනයි ආවලා මේම කළා බලන්න පීඩනයක් ලැබෙනකොට කැළඹෙන ස්වභාවය අපි තුල තියෙන බව බන කියන්නේ ගස්කොළන් වේලිච්ච කොළයක් දිහා බලන්න එයාත් අපට බන කියනවා මේ ගාට සම්බන්ධ වෙලා කොච්චර වින්දනය කරත් වැඩක් නැහැ කාලයක් යනකොට මේ ඇටමස්ලේ නාර දුර්වල වෙනකොට ඇස්පේන් නැහැ නැකිට ගන්න බෑ ඇවිදින්න බෑ පංචකාමයන් පිනවන්න ඉසෙල්ලා පංචකාමයන් තියෙන්න එපාය ඔක්කොම ජීර්ණය වෙලා දිරාපත් වෙලා වේයෝ කාලා දැන් මොකද වෙලා තියෙන්නේ ගාටේ කොලෙන් වැඩක් නැහැ ඒ පඬුවන් වෙච්ච කොලේ ගා අත්තරිනවා ගලවලා දානවා ඒක මා පොළොවට වැටිලා පෝර වෙනවා ඒ වගේ අපගේ කයෙන් වැඩක් නැති වෙනකොට ආයතන අයෙන් වැඩක් නැති වෙනකොට අපි මරණයටපත් වෙලා මා පොළවේ පෝර බවට පස් බවටපත් වෙනවා එහෙනම් මේ මා පොළවේ ගස් වලින් අපට මොනතරම් ධර්මයක් ඉගෙන ගන්න පුළුවන්ද වේලිච්ච කොළ අපට බණ කියනවා වේලිච්ච ඒ ගස්වල අතු අපට බන කියනවා බලන්න මං ඒ දවස්වල මල් එක්ක හිටියා කොළ එක්ක හිටියා කොළම කොළ පාටයි ලස්සනට හිටියා මිනිස්සු මට ගොඩාක් ආදරය කළා වතුර දැම්මා අද මට වතුර නැහැ වේලිලා මම අද පණ නැහැ මම මැරිලා මේ වගේ තමයි අපේ අතක් පයක් අංශ භාග වුණොත් මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ පීඩාවක් නැහැ වේලිච්ච ගස් වලට වතුර දාන්න නැහැ පෝර දාන්න නැහැ හේතු එක වේලිලා දරට ගන්නවා පුච්චන්න. එහෙනම් අපේ අතපය තියෙනකන් ඒකේ අයිය තියෙනකන් අපි පංචකාමයන් පිනව පිනව සංසාරයේ සෑම තැනකම ඇවිදිනවා ඊතුවාකාරකමින් ආංකාරයෙන් උඩඟුවෙන් බැරි වෙලාවත් ගාක අත්තක් වේලිලා පණ නැතුව යනවා වාගේ අතක් පයක් වේලිලා ඒ ඇටනාරවල දෝෂ ඇති වෙලා අපට අංශභාගය ඇති වුණොත් දැන් අර ගාට වෙච්ච දේ අපටත් එනවා නේද දැන් ඇවිදින්න පුළුවන්ද අපට කැමති දේවල් කන්න පුළුවන්ද බොන්න පුළුවන්ද මොකවත් බෑ එහෙනම් ඇඳක එක්තැන් වෙලා මල මූත්‍රා පිට කරගෙන මිනිස්සුන්ගෙන් බැනුම් ආගෙන කැව්වොත් කන්න පුළුවන් නාව්වොත් නාව ගන්න පුළුවන් එහෙම නැත්නම් ගඳත් එක්ක අවුරුදු ගණන් ඉන්න පුළුවන් මේක තමයි යථාර්ථය මේ සෑම ගාකොලක්ම අපට බණ කියනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සෑම තප්පරයක් ගානේ මේ ස්වභාව ධර්මය අපට ධර්මයේ කියනවා. බලන්න ආලෝකයේ වදිනකොට මේගොල්ලෝ ආහාර නිස්පාදනය කරනවා. ආලෝකය නැති වෙනකොට මේගොල්ලෝ විවේකයට යනවා. එහෙනම් අපි තුදේ පාන්දර නැකිට්ටාම කෑම හොයාගෙන වැඩට යනවා වස්තු හම්බ කරන්න වැඩට යනවා එහෙනම් මේ නාම රූප වස්තු හඹාගෙන අපි මාන්සි වෙනවා කලවර වැටිච්ච ගමන් නිින්දට යනවා. මේ ගස්කොලත් අපිත් අතර වෙනසක් තියනවද? ලබාපු මිනිසත් භවයේ වටිනාකමක් තියනවද? මේ ලබාපු ජීවිතයේ මොන හරි අර්ථයක් තියනවද? මොකවත් නැහැ. අපි ගස්කොලන් වලට සමානයි. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි මේ ගස්කොළන් දිහා බල බල තපෝවනයේ කැවිද්දා නම් මේ තපෝවනයේ යට යනකොට විශාල ගාක් තියෙනවා 500ක් ස්වාමින් වහන්සේලාට විවේක ගන්න පුළුවන්. හැබැයි පොඩි ගස් එකක්වත් යට නැහැ. හේතුව පොඩි ගස් වලට ලැබෙන ආලෝකය සම්පූර්ණම ලොකු ගා අරගන්නවා. මා පොළවේ තියෙන වතුර ටික අර අඟල්ලායේ බටයකින් ගන්නවා වාගේ සේරම ටික උරා ගන්නවා. පොඩි ගස් ටික බලාගෙන ඉද්දී මැරිලා වැටෙනවා. එහෙනම් අපේ ශක්තිවන්තභාවය අපේ දක්ෂකම් වලින් අපි පොඩි මිනිස්සු යටපත් කරගෙන ශ්‍රමය ඌරගෙන ඒ මිනිසුන්ගේ දැනුම ඌරගෙන කාලය ඌරගෙන අපි ජීවත් වෙන්නේ නැද්ද පෝසත් වෙන්නේ නැද්ද එහෙනම් අපි අම්බ කරන ප්‍රමාණයෙන් බොහොම පොඩි ප්‍රමාණයක ඒගොල්ලන්ට දෙනවා ජීවත් වෙන්නවත් බෑ. හැබැයි අපේ પરම්පරා 100කට ජීවත් වෙන්න වස්තුව ගොඩනගනවා. එහෙනම් ඒ විශාල ගහේ තියෙන ක්‍රමවේදය අපේ ජීවිතවල තියෙනව නේද? එහෙනම් පොඩි ගස් වෙනම බණ කියනවා අපි අසරණ වෙලා ලොකු ගස් වලින් හැමදාම අපි විඩාවටපත් වෙනවා තැලෙනවා පොඩි වෙනවා අපට හම්බෙන්න තියෙන ප්‍රතිපත්ති ප්‍රතිපාදන ඔක්කොම ලොකු ගස් ටික ඌර ගන්නවා නැව් පිටින් ගිලිනවා අපට පොඩි වාටි කැල්ලක් දානවා ඒකෙන් ජීවත් වෙන්න බෑ ඒ නිසා අපේ වර්ධන වේගයක් නැහැ අපි එකතන ඒමම නැවතිලා එහෙනම් ලොකු ගහක් පිනවනම් පොඩි ගහ කවදාවත් වැවෙන්නේ නැහැ ඒ ගා එතන නැවතිලා එහෙනම් මේ මානසිකත්වය මේ චර්යාව අපගේ ජීවිතවල තියෙනවා මේ අඩුපාඩු අපි හදන්න ඕනේ මේ සෑම නාමයක් රූපයක් තුලින්ම ස්පර්ශයක් තුලින්ම අපට සංඥාවක් තුලින්ම ධර්මයක් ඇයෙනවා කමඨාණක් ලැබෙනවා ඒ කමඨාණ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ වඩන්න ඕනේ එහෙනම් අද ඉඳලා තේපත්ති පත්තා අමතං විගය්‍ය ලද්දාමුදා නිබ්බුතින් ගුජ්ජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්යෝතු කියන ගාතාව අපේ චරිතය බවට පත් කරමු අපි ජීවත් වෙන ජීවන රටාව බවට පත් කරමු අපේ කමඨාන බවට පත් කරමු අපි වඩන මාර්ගය බවට පත් කරමු සෑම තප්පරයක් ගානේ මේ ගාථා රත්නය තුල ජීවත් වෙන්න අපේ සිත උරු කරමු එහෙනම් මේ ගාථා රත්නය එදා තථාගතයන් වහන්සේ එදා පවතින සමාජයට දේශනා කළාද කියලා බැලුවාම එහෙම වෙන්න ඇති කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව 2016 පෙබරවාරි මාසයේ මේ පින්වතුන් වෙනුවෙන් 2000 2600කට කලින් මේ පින්වතුන්ට අනුකම්පා කරලා දේශනා කළා කියන එක තමයි ඇත්ත කතාව එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමන් සමන් වහන්සේගේ ශාසනය 5000 වෙනකම් නිවන් දකින මාර්ගඵල වලටපත් වෙන කමඨාන් වඩම උත්තමයන් වහන්සේලා දියා ඥාණයෙන් බලලා 이르දියෙන් බලලා 5000 වෙනකම්ම සැකසෙන විදියට තමයි මේ ගාථා රත්නේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අද මේක ශ්‍රවණය කරන අපි සියලෝම දෙනා තථාගතයන් වහන්සේ මං වෙනුවෙන් මටම කියලා දේශනා කරපු ගාතාවක් මගේ අඩුපාඩු හදන්න භාග්‍යතුන් වහන්සේ දීපු කමඨාණන් මා වෙනුවෙන්ම උන්වහන්සේ මේක දේශනා කරන්න පාරමිතා පිරුවයි කියලා ඉ타ගත්තොත් තමයි මේ ගාථාවේ වටිනාකම උත්තරීතරභාවය වැඩි වෙන්නේ. එහෙනම් අදහිඳලා අපි මේ කමඨාණ වඩන්න ඕනේ. මේ ගාථා රත්නය අපේ ජීවිතේ පුරුදු කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේ සංගික එහෙම නැත්නම් සංගයාගේ ಗುಣ මාර්ගඵල භුක්ති විඳින මානසිකත්වය අපි හදන්න ඕනේ. එනම් මේ ගාතාව කමඨාන භාවනාව නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා වාසනා වේවා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න.